මිනිසා මරණයට ලක්නැති මිනිසා සමගෙන අතක ගිනිදි ලෙරති කිමිදි මතකි මමිදි වතකින් යුතු ධ්‍යානෙ නැත කැලපි පීරන්ත බිඳි වරන් දෙනිති මට නිමි පෙනි සරසතු පරණ වෙන්න ඇත සූවිසි කලට මතුවන ළඟ නැවෙන ගැල බැඳෙන කතා ඕයි රස ගලන මුද හැරෙන කට බාලිද රඟ දෙනිතියේයි මට දැනුදු මලකිනිද සිලු එයින් මට බොරු පානි පාන හරි ආල පාන දෙන ආන පාන සනහාන මැති ළඟ පාර හිල් උඩ යාන වාන පද බැමි හිල් වාන්දාන සත පාන් මා දිය සීර දෙමෙන්ට වදුන ඉර බරුරු දින කඳුරු විය කලින් නැති නිති තිරට මනසේ අගුරු විය කඳුරු දිවි කෙඳිරිලිය තිබිරිගේ ඇසිනි වැඩි දුක විසිනි මයි රට ඉතින් අඳුර පාරුවෙන් පාන්දර අඳුරේ වාරුවෙන් එතිරි බස්සම සාරුවෙන් සිහසුන්න දියාරුවෙන් කතු වැකිය කානුවෙන් මල ලනුව බාලුක බැඳ ඔඩුවේ තීරක මල රට මේ හිඳුරු කෙල්ලෙස පාඩුවේ දැක දේශ පාලු මත බලුද තාම රන් රසුද ගෙල බැඳුණු සෙසුද කැඩුණු සුසුන්න ඇතිව දසන් දෙතිස පාති කන පාලනේ මනමිලි ගන අතකින් පන හතරකින් බැස රට වැසි යට වැසිය තැසි තැලිනි ලැසිස් කාලිත චලිත මාසික ලලිත පරව ගර හදෙසට සතිම නැති ගැටිව ලැටී සිරි දෙස දිසි නැති දිලිය පොදුවේ දිලි පිලිය පෙරන සුවිසල් නද ගිගිරි පොරන බැඳි ඔොදය ලොදය කැ කැ හැඳින් තා වැදි දනද බිමඳ දනින් වැටිය රැඳිය ගිලි සිින්දිය රැරැරැපෙන් ගිබිසුම් කිබිසුම් වැනි පසුව පැවතු නැති කිවිදුන් ගිරිදුන්ද රටේ කඳුරු නැති මොලේ පතේ කිලිතු ඇති ගති ගෙවතිති රුති ලෙස ඇවිදිති නිති නිරිඳු එලු පලස ගන සරසකි මනස වෙලු තඩිසි පරිනත නැති නරි පත මැති පරිපත රට විකුණ කනු Sitama sita sita aguluradaniene pili panina ramu panina piris bale varu madi tava masiri dese siri dili piniti sisi isi molete magle pada agiseng